අද අපි කතා කරමු බෝධිරාජ කුමාර සූත්‍රය ගැන. මේකෙදි ආ භාග්‍යවතුන් වහන්සේ භග්ග ජනපදයේ නේද වැඩ හිටියේ කාලේ. ඔව්. භග්ග ජනපදයේ සුංසුමාරගිර කියන නුහර. අර බේසකලා වනයේ කියන තැනක එතන තමයි බෝධිරාජ කුමාරයා හම්බ වෙන්නේ. හ්ම්. කුමාරයා අලුතෙන්ම මාලිගාවක් හදනවා කෝකනද කියලා. කවුරුත් තාම පාවිච්චි කරලා නැති එකක්. ඔව්. ඉතින් ඒකට දානෙකට වඩම්ම ගන්න තමයි ආරාධනා කරන්නේ. සංජිකා පුත්‍ර කියන මානවිකයෙක්ව යවනෝ ඒකට. භාග්‍යවතුන් වහන්සේ ඒ ආරාධනාව පිළිගන්නවා නිශ්ශබ්දතාවයෙන්. හ්ම්. පහුදා කුමාරයා සූදානම් වෙනවා පිළිගන්න. මාලිගාවට එන පාර දිගේ සුදු පාවඩ හැම අතුරනවා. එතන තමයි අර විශේෂ සිද්ධිය වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ එනවා හැබැයි අර පඩිපෙළ මුල නැවතිලා. ඔව්. කුමාරයා තුන් පාරක්ම ආරාධනා කරනවා ස්වාමිනී පාවඩ උඩින් වඩින්න කියලා. ඒත් භාග්‍යවතුන් වහන්සේ නිහඬවම ඉන්නවා. හ්ම්. ඇයි ඒ? මොකද හේතුව? එතකොට තමයි ආනන්ද හාමුදුරුවෝ ඉන්නේ එතන. උන්වහන්සේ තමයි කුමාරයාට කියන්නේ තථාගතයන් වහන්සේලා පශ්චිම ජනතාව දිහා බලනවා කියලා. පශ්චිම ජනතාව ඒ කියන්නේ අනාගත પરම්පරාව. ඔව්. අනාගතයේ මිනිස්සුත් මේ වගේ දේවල් කරන්න ගිහි අනවශ්‍ය සිරිත් විරිත් ඇති කරගනීවි නිසා මේ පාවඩ අයින් කරන්න කියලා තමයි කියන්නේ. හරි. ඉතින් පාවඩ අයින් කළාට පස්සේ තමයි භාග්‍යවතුන් වහන්සේ මාලිගාවට වඩින්නේ. දානය වැළඳුවට පස්සේ ඔව් දාණයෙන් පස්සේ තමයි බෝධිරාජ කුමාරයා තමන්ගේ අදහසක් ඉදිරිපත් කරන්නේ. එයා කියනවා මට හිතන්නේ ස්වාමිනේ සැපෙන් සැපයක් ලබන්න බෑ දුකෙන්මයි සැපයක් ලබන්න පුළුවන් කියලා. අන්න ඒක වැදගත් කාරණයක්. ඒ කියන්නේ දුක් විඳලාම තමයි සැනසීමක් හොයාගන්න පුළුවන් කියන මතය. හ්ම්. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ එකඟ වෙනවා. උන්වහන්සේ කියනවා රාජකුමාරයා මමත් බුද්ධත්වයට පත්වෙන්න කලින් බෝධිසත්ව කාලෙදී ඔය වගේම මතයක හිටියා කියලා. ආ එහෙමද? ඔව්. එතනින්දන් තමයි භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ අර සත්‍ය සෙවීම ගමන ගැන විස්තර කරන්න පටන් ගන්නෙ. ඒ කියන්නේ ගිහිගේ දාලා ගිය හැටි ඊට පස්සේ ආලාර කාලාම උද්දකරාම පුත්ත වගේ ගුරුවරු හම්බවන්නක් ඕ ඒ අයගෙන් සමාධි භාවනා ඉගෙන ගත්තා. අර අරූපාවචර සමාධි, ආකින්චඤ්ඤායතනය, නේව සංඥානා සංඥායතනය වගේ ඒවා මොන වගේ தත්වයන්ද ආකින්චඤ්ඤායතනය කියන්නේ? ඒක හිතේ ඊටාම සියුම් தත්වයක්. කිසිවත් නැත කියන අරමුණේ හිත එකඟ කරගෙන ඉන්න එක. අර නේව සංඥානා සංඥායතනය කියන්නේ ඊටත් වඩා සියුම්. සංඥාව තියෙනවා කියන්නත් බෑ, නෑ කියන්නත් බෑ වගේ තත්වයක්. හ්ම්. ඒත් මේ වයින් නිවනට යන්න බෑ කියලා උනාසයට තේරුණා. හරියටම මේවා කොච්චර ඉහළ මානසික තත්වයන් වුණත් මේක නෙවෙයි දුකින් සම්පූර්ණයෙන් මිදෙන මාර්ගය කියලා අවබෝධ වුණා. එතනින් පස්සේ තමයි අර උරුවෙලා සේනානිගමට වැඩම කරලා අතිශය දුෂ්කර ක්‍රියාවලට යොමු වෙන්නේ නේද? ඔව් ඒක තමයි ශරීරයට අධිකව දුක් දෙන කර්ම දහ බැලුවා. එතනදී තමයි අර උපමා තුනකුත් දේශනා කරන්නේ. තෙද්දර ලිපිය සම්බන්ධ උපමාව. හ්ම්. ඒකෙන් කියන්නේ හිත කාමසැපේ ඇලිලා ගිලිලා තියෙන කෙනෙක් හරියට වතුරේ දාපු තෙද්දර කෑල්ලක් වගේ. එයා ශරීරයට දුක් දුන්නත් නැතත් ප්‍රඥාව කියන ගින්න ඇති කරගන්න බෑ. ඒ කියන්නේ කාමාශාවන් තියෙනකම් තපස් රැක්කත් වැඩක් නැහැ. ඔව්. අනිත් පැත්තට කාමයන්ගෙන් හිත මිදිලා නම් හරියට ගොඩබිම තියෙන වේලිච්ච දර කැල්ල වඩේ. එයා ශරීරයට දුක් දුන්නත් නොදුන්නත් ප්‍රඥාව ලබන්න සුදුසුයි. ලේසියෙන් ගිනි අවුලවන්න පුළුවන්. ඒ උපමා වලින් ඒක පැහැදිලි කරනවා ඊට අමතරව තව දේවල් කළා නේද? දත් මිටි කන එක. ඔව්. දත් උඩදත් තද කරගෙන දිවෙන් තල තද කරගෙන ඉන්නවා හුස්ම නවත්තගෙන කරන භාවනා අප්‍රාණක ධානය කියලා කියන්නේ. අප්‍රාණක ධානය කියන්නේ හුස්ම ගන්නෙම නැතුව ඔව් හුස්ම ඇතුළට ගන්නෙත් නෑ පිට කරන්නෙත් නෑ. එතකොට කන් වලින් නාසයෙන් හුලම් පිට වෙනවා වගේ දරුණු වේදනා එනවා. ඒ වගේම ආහාර අඩුවෙන්ම ගත්තා. අල්පාහාර ප්‍රතිපදාව. මේ හැම දෙයකින්ම ශරීරය අන්තිමටම දුර්වල වුණා. ඇටකටු විතරක් ඉතුරු වුණා කියලායි කියන්නේ. ඒ වෙලාවේ තමයි උන්වහන්සේට තේරුම් ගියේ මේ ශරීරයට වද දෙමින් විතරක් හරියන්නේ නෑ කියලා. එතකොට මොකද වුනේ? එතනදී උන්වහන්සේට මතක් වෙනවා කුඩා කාලෙදී දඹගහක් යට ඉඳිද්දී ලැබුණු අර ප්‍රථම ධානයේ සංසුන් සුවය. ආ, ඒ අත්දැකීම. ඕ, ඒ සුවය මතක් වෙලා හිතනවා මේක වෙන්න ඇති නිවනට යන මඟ කියලා. ඒ සැපය කාමයන්ට සම්බන්ධ සැපයක් නෙවෙයි, නෙක්ඛම්ම සැපයක්. ඒක තේරුම් අරගෙන ආයේ ශක්තිය ගන්න සාමාන්‍ය විදිහට ගුරුසු ආහාර ගන්න පටන් ගන්නවා. ඔව්. හැබැයි එතකොට අර කලින් උදව් උපකාර කළමින් හිටපු පස්වග තවුසන් එයා කලගිරිනවා. හ්ම්. සිද්ධාර්ථ කුමාරයා පාර වැරද්ද ගත්තා සැප සම්පත් වලට ආයෙත් යොමු වුණා කියලා හිතලා උන්වහන්සේව දාලා යන විසිපතණයට. ඒත් භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨානේ අතරින්නේ නැහැ. කොහෙත්ම නැහැ. ශක්තිය ලැබුණට පස්සේ ආයෙත්තර දම්බරුක් සෙවණේදී ලැබුණු සුවය ආවර්ජනා කරලා ක්‍රමානුකූලව ධානා වඩන්න පටන් ගන්නවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානය දක්වා. ඊට පස්සේ ඒ සමාධිසිත දියුණු කරලා අවසානයේ ත්‍රිවිද්‍යාව සාක්ෂාත් කරනවා. පුබ්බේනී වාසානුසති ඥානය, ඒ කියන්නේ තමන්ගේ පෙර භව දකින නුවණ. දෙවෙනි එක චුතූපපාත ඥානය. සත්වයන් කර්මානුරූපව ඉපදෙන හැටි මැරෙන හැටි දකින නුවණ. අන්තිම එක තමයි ආසවක්ඛ්‍ය ඥානය. ඕ සියලු කෙලෙස් සාසාවන් නැති කරලා දාන්න පොඩවන් නුවණ. ඒක ලැබීමත් එක්කම උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. හරි. බුදු පස්සේ මේ අවබෝධ කරගත්ත ගැඹුරු ධර්මය අනිත් අයට දේශනා කරන්න එක ගැන පොඩි පැකිලීමක් ඇති වුණා කියලාත් සඳහන් වෙනව නේද? ඕ උන්වහන්සේට හිතුණා මේ ධර්මය හරිම ගැඹුරුයි සියුම් තර්කයෙන් විතරක් තේරුම් ගන්න අමාරුයි. මිනිස්සු මේක අහලා තීරුම් ගනීවිද නැත්නම් වෙහසක් විතරක් වෙයිද කියලා. දේශනා නොකරෙන්න හිතුණා. එහෙම අදහසක් ආවා. ඒ වෙලාවේ තමයි සහම්පති මහා බ්‍රහ්මයා ඇවිත් ආරාඩලා කරන්නේ ස්වාමීනි ලෝකේ ඇස් තියෙන ප්‍රඥාවක් තියෙන අයත් ඉන්නවා. ඒ අය වෙනුවෙන්වත් ධර්මයේ දේශනා කරන්න කියලා. අර නිලුම් පොකුණේ උපමාවෙන් එතනදී. ඕ බුදු ඇසින් ලෝකේ බලනකොට උන්වහන්සේ දකිනවා නිලුම් වගේ මිනිස්සුත් විවිධ මට්ටම් වල ඉන්නවා. සමහරු කෙලෙස් රොන් මඩේම ගිලිලා, සමහරු වතුර මට්ටමට ඇවිත්, තව සමහරු වතුරෙන් උඩට ඇවිත් ඉරේලියේ වැටුණ ගමන් පිපෙන්න ලෑස්ති. ඒ කියන්නේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අයත් ඉන්නවා කියලා කළා. ඔව් ඒ අය කෙරෙහි කරුණාවෙන් ධර්මය දේශනා කරන්න තීරණය කරනවා. කාටද මුලින්ම දේශනා කරන්න හිතුවේ? මුලින්ම හිතුවේ Tamanගේ පරණ ගුරුවරු ආලාර කාලාම සහ උද්දකරාම පුත්ත ගැන. ඒත් බුදු ඇසින් බලනකොට දැනගන්නවා ඒ දෙන්න ඒ වෙනකොටත් මිය ගිහින් කියලා. ඊට පස්සේ ඊට පස්සේ මතක් වෙනවා අර පස්වග තවුසන් ගැන. Tamanට උදව් කරපු දැන් නිසිපතනේ ඉන්න ඒ පස් දෙනාට ධර්මයේ දේශනා කරන්න ඕනේ කියලා හිතාගෙන බරණැස ඉසිපතනේට වඩිනවා. අතරමඟදී උපකාජීවක හම්බ වෙනව නේද? ඔව් ඒ හමුවීමක් තියෙනවා. ඉතින් ඉසිපතනේට වැඩම කළාම පස්වග තවුසන් මුලින් පිළිගන්නේ කැමති වෙන්න නැහැ. අයියේ අර කලින් දාලා ගිය නිසා. ඔව් ඒ අය හිතුවේ තාම අර සැපයට ලොල් වුණු සිද්ධාර්ථ තාපසයාමයි කියලා. ඒත් භාග්‍යවතුන් වහන්සේගේ ඉරියව්ව තේජස දැකලා ටිකින් ටික එයාගේ අදහස වෙනස් වෙනවා. උන්වහන්සේ පැහැදිලි කරනවා මම දැන් තථාගත සම්මා සම්බුද්ධ අමෘතය කියන්නේ නිවන අවබෝධ කළා. අහන්න මම දේශනා කරන්නම් කියලා. එතකොට එයා සවන් දෙනවා. ඔව් සවන් දීන ධම්මචක්ක පවත්තන සූත්‍රය අහලා ක්‍රමෙන් ඒ පස් දෙනාම රහත්භාවයට පත් වෙනවා. මේ මුළු විස්තරයම බුදු වෙනකම් ගිය ගමන පළවෙනි ශ්‍රාවකයන් බිහි වුණ හැටි මේ ඔක්කොම බෝධි රාජකුමාරයා අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා තමයි අන්තිමක අර ප්‍රශ්නය අහන්නේ. මොකද ඒ ප්‍රශ්නේ? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනා ලැබමින් ඒ අනුව පිළිපදින භික්ෂුවකට මේ කියන අරහත් ඵලයටපත් වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා අහනවා. හ්ම්. ඒක හොඳ ප්‍රශ්නයක් කාලය ගැන. එතනදී භාග්‍යවතුන් වහන්සේ එකපාරටම කාලයක් කියන්නේ නැහැ. උන්වහන්සේ කරුණු පහක් ගැන කියනවා. පංච ප්‍රධානී අංග කියලා. මොනවද අංග පහ? පළවෙනි එක තමයි තථාගතයන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව. අචල ශ්‍රද්ධාවක්. දෙවෙනි එක නිරෝගී බව. ලෙඩ දුක් අඩු හොඳ සෞඛ්‍ය තත්වයක්. හරි. තුන්වෙනි එක? තුන්වෙනි එක තමයි ශාට්‍ය මායා නැති බව. ඒ කියන්නේ කපටිකම් වංචනිකකම් නැති අවංක ශ්‍රිජු කෙනෙක් වීම. හතරවෙනි එක වීරිය. වීරිය. මොන වගේ වීරියක්ද? අකුසල් දුරු කරන්නත් කුසල් දියුණු කරන්නත් ගන්න උත්සාහය. පටන් ගත්ත දේ අතාරින්නේ නැති නොපසුබස්නා උත්සාහය. පස්වෙනි එක තමයි ප්‍රඥාව. මොන ප්‍රඥාවද? උදයවය දකින. ඒ කියන්නේ දේවල් වල ඇතිවීම නැතිවීම තේරුම් ගන්න දුක්ඛය ක්ෂය කරන ආර්ය ප්‍රඥාව. මේ කරුණු පහේ වැඩගත්කම පෙන්වන්න උන්වහන්සේ ඇත්ගෝව්වෙකුගේ ශිෂ්‍යයන් දෙන්නෙක් ගැන උපමාවක් කියනවා. ආ ඇත්ගෝව්වෙක උපමාව. ඔව්. එක ශිෂ්‍යයෙක් ඉන්නවා එයාට මේ ගුණාංග පහ. ශ්‍රද්ධාව, නිරෝගී බව, අවංක බව, වීරිය, ප්‍රඥාව තියෙනවා. එයා එක්මනට ඇත්ගෝව්වගේ ශිල්පය ඉගෙන ගන්නවා. අනිත් ශිෂ්‍යයට මේ ගුණාංග නැහැ. එයාට කොච්චර ඉගෙනනුවත් හරියට ඉගෙන ගන්න බෑ. ඒ වගේම තමයි නිවන් මගත්. හරියටම මේ අංග පහ තීරණ කෙනාට භාග්‍යවතුන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ නිවන සාක්ෂාත් කරන්න යන කාලය අඩුයි. කොච්චර අඩු වෙන්න පුරවන්ද? භාග්‍යවතුන් වහන්සේ කියනවා මේ අංග පහ පරිපූර්ණ නම් අවුරුදු 7කින් ප්‍රතිඵල ලබන්න පුළුවන්. තව දියුණු නම් අවුරුදු 6කින් 5කින්. ක්‍රමෙන් අඩු වෙලා අවුරුද්දකින්. ඊටත් වඩා. ඔව්. මාස 7කින් 6කින් මාසෙකින් අඩමසකින් දවස් 15කින් දවස් 7කින් දවස් 7කින්. ඔව්. අන්තිමටම කියනවා මේ අංග පහ උපරිමේම තියෙනවනම් උදේ අනුශාසනාවක් ලැබොත් එදා හවසත් හවස අනුශාසනාවක් ලැබොත් පහුදා උදේත් ඒ විමුක්තිය අරහත්ත්වය සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ පුද්ගලයාගේ තියෙන ගුණාංග අනුව තමයි කාලය තීරණය වෙන්නේ. ඔව්. මඟ පෙන්වීම වගේම මේ මගේ යන කෙනාගේ සූදානම, යාගේ ශ්‍රද්ධාව, වීරිය, ප්‍රඥාව කියන දේවල් තීරණාත්මකයි. මේක අහලා බෝධිරාජ කුමාරයා පුදුමයටපත් වෙනවා. ආශ්චර්යයි ස්වාමීනි, අద్భుතයි ස්වාමීනි කියලා. භාග්‍යවතුන් වහන්සේටත් ධර්මයටත් සංඝයාටත් ප්‍රශංසා කරනවා. එතකොට තමයි අර සංජිකා පුත්‍ර මානවකයා කුමාරයා ළඟ හිටපු කෙනා මතක් කිරීමක් කරන්නේ. මොකද? එයා කියනවා කුමාරයා මේ තරම් පැහැදුනාට තාම තෙරුවන් සරණ ගියා කියලා ප්‍රකාශ කළේ නෑ නේද කියලා. ආ. ඒ වෙලාවේ කුමාරයා කියනවා නෑ මම මීට කලිනුත් තෙරුවන් සරණ ගිහින් තියෙන්නේ. මම මව් කුසේ ඉන්නකොට මගේ මව තෙරුවන් සරණ ගියා. ඒක පළවෙනි වතාව. ඊට පස්සේ මම බිලින්දෙක් කාලේ මාව නාවනකොට කිරිමව මාවත් එක්කගෙන තෙරුවන් සරණ ගියා. ඒක දෙවනි වතාව. ඒ කියන්නේ මේ තුන්වෙනි වතාව. ඕ දැන් මම මේ තුන්වැනි වතාවටත් බුදුන් දහම් සංගුණ සරණ යනවා. අද ඉඳලා මාව උපාසකයෙක් හැටියට පිළිගන්න කියලා ප්‍රකාශ කරනවා. ඉතින් මේ මුළු සූත්‍රෙම අපිට පැහැදිලි වෙනවා නේද? මේ අධ්‍යාත්මික මාර්ගයේ සාර්ථකත්වයට බාහිර මඟ පෙන්වීම වගේම තමන්ගේ ඇතුළාන්තයෙන් එන ගුණාංග ටික අර කිව්ව ශ්‍රද්ධාව, වීරිය, ප්‍රඥාව වගේ දේවල් කොයිතරම් වැළඳගත්ද කියලා. ඇත්තම ඒ වගේම ඒ ගුණාංග Tamanටල කොයි මට්ටමින් තියෙනවද තව දියුණු කරගන්න ඕන මොනවද කියලා නුවණින් විමසා බැලීමේ වැදගත්කම ගැනත් මේ සූත්‍රය අපිට කල්පනා කරන්න යමක් ඉතුරු කරනවා. ඒක නිකම්ම අහලා ඉන්න දෙයක් නෙමෙයි Tamanටම ගලපලා බලන්න ඕන දෙයක්. හ්ම් තමන්ගේ ප්‍රගතියට තමන්ම වග කියන්න ඕන කියන එකත් ඒකෙන් කියවෙනවා. ඔව් ඒක තමයි ගුරුවරයාට මඟ පෙන්වන්න පුළුවන්. ඒත් ගමන යන්න ඕනේ ශිෂ්‍යයා විසින්මයි. ඒකට අවශ්‍ය ශක්තිය Tamanම ඇති කරගන්න ඕනේ.